දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ඊයේ වගේ අද හඳුන්වා දීමේ කතාවක් කරන්න යන්නේ ඒක මතක තියාගන්න අපි පටන් අරගන්න යන්නේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම අපි ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කරලා දෙන්න කියලා මොකද්ද නම කියන්නේ ෆෝකස් කරන්න හරි. පොඩ්ඩක් අවශ්‍ය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 11ක් ලැබී තිබෙනවා. එම ප්‍රශ්න වලින් 9ක් සිංහල මාධ්‍යයෙන් වන අතර ප්‍රශ්න දෙකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් වී තිබෙනවා. එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අපට අවසර ලබා දෙන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව නිදහසේ වට කීපයක් සක්මන තුල ඇවිද ඉබේ මතුවන පාද චලනයට සිත යොමු කරමි. පාදවලට පොළවේ රළු බව, සිනිඳු බව, උණුසුම සිසිලස දැනේ. ක්‍රමක්‍රමයෙන් මෙම ස්වභාවයන් වල දැනීම අඩු වී යයි. එවිට සිත තැම්පත් වී සක්මන වෙත සක්මන වෙන අයුරු දෙස බලා සිටී. ක්‍රමයෙන් ඒකාකාරී ස්වභාවයක් දැනේ. නමුත් සිතට දිරිගෙන සක්මනින් නොමිදී දිගටම සක්මන පැවැත්වීමි. මෙසේ ටික වේලාවක් යන විටදී යම් අරමුණක් පැමිණ යන අයුරු නිරීක්ෂණය කළෙමි. එය හරියට ගණ්ඨාරයක් වැඩි ක්‍රමයෙන් රැවුදී නැති වී යන්නක් මෙනි. මෙලෙස දිගින් දිගටම විනාඩි 5කට හෝ 10කට වරක් එක් එක් අරමුණක් ඇති වී ක්ෂයවනයරු නිරීක්ෂණය කළ හැකි වුණි. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී කය දෙස බලා සිටියෙමි. උදරයේ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් පිම්බීම හැකිලිම සංසිදී නිහඬියාවකටපත් වී විවිධ වර්ණ රටාවන් පෙනී නොපෙනී යයි. ඇතැම් විට සිටිවිලි පැමිණේ. මෙසේ සිටින විට සිත අරමුණු හා පැටලවීමට උත්සාහ දරන අයුරු නිරීක්ෂණය කළෙමි. මෙසේ සිටින විට සිටිවිල්ලක් පැමිණෙන අයුරුත් එය නැතිවන අයුරුත් නැවත වෙන සිටිවිල්ලක් වන අයුරුත් බලා සිටිය හැකි වුණි. මට ඉමහත් සතුටක් දැනුනි. මුළු සිරුරම ප්‍රීතියෙන් ලොමු ඩැහ ගන්නවන අයුරුත් ඒ සමගම සුලියකට අසුණාක් මෙන් සිත වේගයෙන් විසිරෙන අයුරුත් අනුකම්පිතව බලා සිටියෙමි. අනතුරුව නැවතද පිම්බීම හැකිලිම ප්‍රකට වුනි. නැවත එයද නොදැනී ගොස් නිහඬ භාවයකට පත් වුනි. මේ ආකාරයට පැයක් පමණ පරයන්කයේ සිටිය හැකි වුනි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. මේකේ සක්මනේ පරියන්කේ දෙකේම ලිහිතලා ලිව්වද ලියුණාද දන්නේ අරමුණු ඇවිල්ලා ගෙවෙන හැටි දැක්කා කියලා කියනවා අරමුණක් ඇවිල්ලා නිකන් ගාන්ටාර සද්දයක් නැති වෙන්න වගේ එහෙම නැත්නම් පරියංකේදී බලානින හුස්ම ටික ගෙවිලා යන හැටි ඉතින් මේකට තමයි පෞරුෂත්වය අවශ්‍ය කරන්නේ අපි හට ගැනීම බලන්නම් හරීම දක්ෂයි මේ බලාන ඉඳලා ඉඳලා හැම මතුවෙන අරමුණක්ම නැති වෙනවා නැති වෙන පැත්ත බලන්න පුරුදු වෙන එක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ Nirodhe දකින්නයි කියන්නේ. ඉතින් පුදුම බයක් අපිට තියෙනවා. අපි මේ භාවනා කරන් නිවන් දකින්න ඕනයි කියලා Nirodhe පේනකොට නූල් ගැට ගන්නවා. අප නූල් දානවා. පිරිත් කියනවා. බය වෙනවා. කොවිලා කරි දැක්කොත් ලොමු දැහ ගන්නකොට සතුටක් ඇති වෙනවා. ඉතින් ඒක මැරෙඩ් ඉස්සෙල්ලා දැක්කත්තොත් නැත්නම් ඒකට සුදුසු කරන එක තමයි අපි බණ කියලා කමඨාන් සුද්ධ කරලා ගැම්මෑරන් දෙන්නේ. එකක් හරි දෙකක් හරි දෙයක් ගන්න උත්සාහ කරොත් පේනවා මේකට ලෝකයා බය නිසා සංසාරේ බාර ගන්න. මේකට ලෝකයා බය ඇරිච්ච දවසේ නිවන බාර ගන්න. හැබැයි ඉතින් බාර ගත්තට ඒක සාක්ෂාත්කරණය කරන්න ගෝකල්ල. එකක දැක්කට දකින් දකින් අරමුණක විවංගන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත ඒකට කියනවා අට්ඨාරස විපස්සනාවේ කයානුපස්සන වයානුපස්සන නිරෝධානුපස්සන පණ්ඩිත සංකානුපස්සන ගැඹුරුම භාවනාවක් ඒ අට්ඨාරස විපස්සන අන්තිම එක තමයි given හැටි බලන්නේ ඉතින් ඒක බලනකොට හිතේ මොලේ අපි කවදාකත්ම ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා එහෙම නැත්නම් අපි මොලෙන් 100 දෙකක්වත් වැඩ ගන්නෑ ওই ටිකේ තමයි අර වැඩ ගත්තේ නැති පැත්ත පුස්කාච්ච පැත්ත හමස් පෙට්ටියේ තියෙන එක නැගිටලා එන. ඒක පුදුම තිරියන් වීමක් වෙනවා. අලුතින් උපදුනා වාගේ මේ දේවල් වල ක්ෂේවියෙන් බලන නිසා ගොඩක් දේවල් තියෙනවා මම මේ මත ප්‍රකාශ කරන්නේ. ඒ වාක්‍ය දෙක ලියවිලා තියෙන නිසා අනිත් දවසේ ලෑස්තිලා යන්න භාවනාදී කවුරු මොන උලීලි පෑවත් කෙලි නැටුම් කෙලි කවට සිනා දැම්මත් ඉවර වෙන හැටි පොඩ්ඩක් බලන්න. බලන්න ගියාම දැක ගනීවි මොකක් ඉවරුණත් එකම රසෙ තියෙන. පටන් ගන්නකොට තමයි ඒකේ ගායන පිරිමි ભેද, හොඳ නරක ભેද, සුභ අසුභ තියෙන්නේ. ඉවරෙන එකේ තියෙන එකම රසයයි විමුක්ති රසය විතරයි. නිරෝධ රසයේ තියෙන අන්න ඒකට පුරුදුනාට පස්සේ වෙනවා කවුරු මොන නැටුන් නැටුවත් ඉවර වෙන්නේ මේකෙන් ඒක බලන්න අකමැති නිසා අපි සංසාරයට වැටෙනවා. ඉතින් ඒ නිසා අපි වැඩමුළුවක දෙවෙනි දාසෝ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න බැරි නිසා නෙවෙයි. ඒක උඟ දෙනකොට බරපතල වැඩි ගැඹුරුයි කියලා කියනවා. ඉතින් මේ කියපු නිසා මම මේ මත ප්‍රකාශ කරන නිසා මේ කෙනාට කියන්න පුළුවන්. ඒකයි මේ වார்த்தාවේ තියෙන රසවත්ම තැන, සිද්ධි බහුල තැන, උද්වේග කර තැන, උත්ප්‍රේරණය වෙන තැන අන්න ඒකට ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මම මෙතන යනුවෙන් ආරම්භ කළෙමි. සිදුවන දේ පිළිබඳ සතිය පිහිට වූෙමි. පෑ භාගයක් පමණ ගත වූ පසු උදරය දෙසින් සෙමින් වාත ධාරාවක් වැනි යමක් ඉහළට එනු දැනිනි. එදෙස බලා සිටින විට එය උගුරතෙක් පැමිණ උගුරෙහි තෙරපමක් ඇති කලේය. උගුරෙහි කටු අනින්නාක් මෙන් දැනුනි. ඉන් අති වූ අපහසුතාවය නිසා කැස්සක් ඇතිවිය. කැස්ස එතනින් අතර වූ අතර කෙල ගිලී දිගින් දිගටම කෙලක් ගලා යෑමක් සිදුවිය. ඊට සමගාමීව ඇස ඉදිරිපිට තිරය දම් රෝස පැහැයකින් ආලෝකමත් විය. අපහසුව පහළ ගිය පහව ගිය අතර කෙල ගලා ඒමද නතර විය. දම් රෝස පැහැය නිවි නිවි දැල්වෙන්නාක් මෙන් මද වේලාවක් තිබී නැතිව ගියේය. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ඔච්චර භාවනාවේ එකලස් වෙනකොට හැම ඉඳුරන්ම ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. එතකොට ඇස් ගහ ඇස්පිල්ලම් ගහන එකත් වැටහෙනවා. ඇස්පිල්ලම් ගහන ඉස්සලා ඇහ කහන බව ඒ නිසා ඇස්පිල්ලම් එන්නේ කියලා. එනු තමයි කැස්සකට එන්නේ ඉස්සලා උගුර කහනවා ඒ නිසා කහින්නේ කියලා. ඒ වගේම කෙලේ ඉන්නේ මෙහෙමයි කියලා. ඒ කොහොම මාංශ පිටු වෙනද නැති පුතුම මේ ප්‍රනීත භාගයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර සතිය ප්‍රතිඵලයක් සතිය අනිසංසයක් කියලා දන්නේ නැති එක්කනට ඒක මහා කරදරයක්. කවදාකවත් නැතිර කෙල ගැහෙනවා নানা ආකාර දේවල්. නමුත් මේ සතිය නිසා ප්‍රණීත භාවයේ නිසා වෙන දෙයක් කියලා දැනගත්තොත් ඒක තේරෙන පටන් ගන්නවා මේ සතිය මේ තරම් ඉක්මනට බරවත් වැඩක් කරනවා. බරපතල විදිහට අපිට පෙන්වලා දෙනවා. නමුත් අපිට ඒක සාදර වෙන්න දන්නේ නැහැ නේ. අපි හිතනවා භාවනා කරන්න ගියාම කැස්ස එනවා, ලව් කරන්න ගියාම ලව් කැස්ස එනවා. ඉතින් ඌ ලව් කරනකොට හැටි එනවා. අහු වෙනකොට කැස්ස නැති වෙනවා. බැඳලා බැඳේ නැහැ. ලව් කරන කාලේ තියෙන ලව් කැස්ස බැඳලා බැඳේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට මේ ඔක්කොම ඉඳුරා. ඇස් කහනවා, කෙල ගලනවා හැම දෙයකින්ම නිකන් සර්විස් කරනවා වගේ. ඉතින් මේක මම දැන් මෙතන ඉන්න එකේ ලකුණක්. එහෙම නැත්නම් මේ සතිය පිටව බවට ලකුණක් කියලා දැනගන්න මේ වගේ රිට්‍රීට් හත අටක් කරන්න වෙනවා. එතකම අපි කරන්නේ මේ කැස්ස නැති වෙන්න උත්සාහ කරනවා. ඇඟේ දේවල් දැනෙන්නේ නැතිව දැනෙන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට අපි හරිද මන් දන්නේ කොහොමද සමත භාවනාව කියලා කියන. මම කියනවා ඕක මේ භාවනා හරිය බාට ලකුණක්. ඕක සතිය ආනිසංශයක්. ඕකත් එක්ක ඉන්න ඊට පස්සේ ඕක නැති වුණාට පස්සේ ශරීරය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉඩ දෙන්නේ නැත්තේ අපි මේව අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා අපි වහාම ඒවට ප්‍රතික්‍රියා කරනවා. නමුත් මේ ලියලා තියෙන විදිහට ඒක ටිකක් බලාන හිටියොත් පොඩ්ඩක් ඇවිල්ලා දඟලලා කුචු කවල තියලා එහෙම නැති වෙනවා. ඒ වගේ මේ මේ මල් මාලෙට ඔක්කොම මල් අමුණන්න එනේ නේ කමුණන්න. කැස්සාවත් ඒකත් අමුණන්න, හොට් කෙලුවත් ඒකත් අමුණන්න, කහණ්ඩාවත් අමුණන්න, රත්තුණ අමුණත් අමුණන්න. කූඹෙක් දුනා වගේ අමුණන්න. ආලෝක පෙන්නත් අමුණන්න ඔක්කොම අමුණගෙන අමුණගෙන ගියාම ලස්සන මල් මාලයක් ගෙතෙනවා. තෝරන්න ගියොත් නම් ඉවරයි. තෝරන්න ගියොත් මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා කියලා ඒකට තමයි කාමයේ කියලා කියන්නේ. ඉතින් එනවා ඇත්තටම පුරුද්දර කාම එනවා. අදිස්ථාන කරගෙන යන අඩු ගන්න දෙක තුනක් ඔය යන්න ඇරලා දේශ බලාන ඉන්න ගියාම කද්දාකත් අපි හිතපු නැති හමු වීම හම්බ වෙනවා. ඒකට කටුකුරුන් දෙසාංශ කියන ඉඳපු ගම මට මාව මුණ ගැහෙනවා. නැත්නම් ඉන්නේ අපි අතීත අනාගතේ වෙන කෙනෙක් වෙන තැනක් හිතේ හිටානේ. ඒක පාට තමයි තමයි මුණ ගැහෙන වෙලාවේදී යකෝ දැකපු කල් කියලා හිතෙනවා. ඒ තරම්ම අපි අපි ආශ්‍රය කරලා නැහැ. ආශ්‍රය කරනකොට ඕක තමයි ලකුණ නිසා මේවා සුබ ලකුණු භාවනා ප්‍රතිඵල එනතන් සතියේ ආනිසංස කියලා ලෑස්තිලා යන්න එතකොට අපි ජීවත් වෙනවා කියන කාරණාවට නැත්තම් අපි ඉන්නේ හීනෙක. නැත්තම් අපි ඉන්නේ සැලසුම් හැදිල්ලක. නැත්තම් ඉන්නේ වෙන කෙනෙක් ගාව. වෙන තැනක් ගාව. ඒක තමයි මම කියන්නේ බීලා ඉන්නේ කියලා. බීලා නැති වෙනකොට ඌ අයනවා. ඉතින් ඒකට සාදර වෙන්න සාදර වෙලා මේක ලියලා තියෙන එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනික් අයත් ඒ ආදර්ශය ගන්නකොට මේකනක් දැනගන්න ඕනේ. මේට වැඩිය මේ ඇතුලේ ඇවිස්සෙන්න ඇවිස්සෙන්න භවනා බොහෝම ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා. අවසරයි. Venerable Bhante, today as I was doing the walking meditation, I felt the coir fibers of the strips of matting I was walking on like needles and the moisture underfoot. I also felt the coir strip of matting became, becoming shorter and shorter. As I moved forward, almost automatically like being on an escalator. Thiruvan Saranai. So you have to continue, you have to and you have to familiarize the walking path, you have to familiarize the walking speed so that ultimately everything is normalizing and happening effortlessly. Once that becomes effortless only, the walking meditation as such starts. Till that you are facilitating it, you are training yourself. So how quickly you can come to the automatic or effortless walking, it depends on how much you have familiarized that particular path, how much you have normalized your speed, how much you feel at home to the place. So these things are very costly and take so much of time. So let the body, or we, we call body knowledge, to walk. And withdraw yourself, let the body knowledge walk, and then you can see, just like a puppet or like a robot, it walks, and then you get a distance and you can observe yourself like. And that is the way we, can, we, call, we call getting a distance from walking. And then each and every step, each and every thought moment is a relaxation. As if a young toddler, baby, while learning how to walk, mother becomes so happy because he is not a vegetable, he is not a disabled child, it is learning, falling, again getting up and walk. So more than the child, the mother becomes so happy exactly the way when the meditation is progressing, meditation is learning pragmatism, uh, everyone do meditate, start to feel contented, start to feel happy, start to feel solitude and therefore facilitate it as much as possible and after developing that much of uh, that kind of uh, calibration, equilibrium, don't shake it and go and sit immediately you can get the benefit of already developed mindfulness to the sitting, so you must know how to shift from the walking to the sitting. Likewise, the maintaining of the same mindfulness in the posture junctions, walking to sitting, sitting to walking, how much you can maintain this uh, natural flow in posture junction, that is how you learn multitasking. So this is a very good lesson for you to uh, make use mindfulness even in active life. අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අප කෙරෙහි අනුකම්පාවෙන් වීරාසනය සහ සුඛාසනය භාවිතා කොට පර්යංකේ ඉඳගන්නා අයුරු පෙන්වා දෙන්න. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී චිරදීවණය සැලසේවා. Uh, මේක ඇත්තට මේ වෙලාවේ කරන්න යන්න හොඳ නෑ. ඊයේ කිව්වනම් කරලා දෙන්න තිබ්බා ඊයේ සතිපාසල තිබ්බා ලැබෙන සඳට මතක් කරන්න අපි පොඩි ළමයින්ට උගන්වනවා ඒ යෝග ව්‍යායාම එතනින් ගියාම ස්කවුටින් ඊයේ තිබුණේ කතික තරගයක් ඔය බද වැස්ස වෙලාවේ සද්ද ඇහුනේ ඒකේ ළමයි 60 දෙනෙක් ඇවිල්ලා 20 දෙනෙක් සතිය කියන්නේ මොකද්ද කියලා අවුරුදු 5ට අඩු ළමයි පුදුම ලස්සනට කතා කරලා ගලු සතිය කියන්නේ මේකයි මේ පණ හේව්ව පණ වෙච්ච නා කියන්න තාම දන්නේ නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් මං කොම්බලගේ මෝඩකම මේක රෙකෝඩ් කරගත්තේ නැහැ කියලා. ඒ පොඩි උන්ගේ ඇඟ හදන්නත් හරි ලේසි. ඒක නිකන් මේ කිරිබිම්මල් නැතිව ගෝණ පැත්තට අඹරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එන ලබන සඳා තුනේ ඉඳලා පහ දක්වා තියෙන වෙලාවේ මං කියන්නම් ඒ අපේ ඇත්තටම හිටපු ඒ යෝගකාරය ගියා මේ දවස්වල පිටතනකට. ඌට කියන්නේ සුදු මාමා කියලා. ඉතාලිකාරී. ඌ කියලා දෙනවා 100ටම මේ මේ යෝග ව්‍යායාම කරන්න. එතනින් ගියාම සූර්ය නමස්කාරය කරන්න. ඉතින් එතකොට මේවා කියලා දුන්නා මිට ඒක නැතුව භාවනා කරන්න බෑ කියලා. මේවා නිකන් භාවනා කිසිම සම්බන්ධයක් නැති පිට දේවල්. ඒවා නිකන් භාවනාවට නිකන් අලංකාර විතරයි. ඒ නිසා වීරාසන සුඛාසන මේ පිළිබඳ කතාවක් බුද්ධ ආගමේ නැහැ. බුදුරජාණන් ශ්‍රීතියේ තියෙන පල්ලංකම් ආභුජිත්‍ය විතරයි. ඒ එක එක පළඟකට එක එක ආසනයකට ආසන 1000 ගාණ තියෙනවා. එතකොට අපේ පුත්‍රජානසයේ ඇසෙන ඉරියව් හතරක් කියනවා. ප්‍රධාන යෝගාසන 84ක් තියෙනවා. ඒ 84ටම පොඩි පොඩි වෙනස්කම් සහිතව 1000ක් තියෙනවා. 84000 යෝගාසන තියෙනවා. අපි ඉන්න කොයි ආසනෙත් යෝගාසනයක්. ඒ හැම දෙයක්ම සිවදෙයියෝ කරලා පෙන්නලා දෙනවා. ඒ නිසා අපි හිඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඔකට නමක් තියෙනවා. අපි දන්නේ ওই පద్මාසනේ, වීරාසනේ, සුඛාසනේ විතරයි. මොන ආසනේ හිටියත් ඒකට නමක් තියෙනවා. ඒක දැනගට පස්සේ යෝගා ගැන සත්ත පහකට ඇති වැඩක් දැන්නේ 21 දානුයි. ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා. සඳ අංග ඉරිදා අපි මතක් කරගමු සඳා කවුරු හරි ගෙන්ලා ඒ පල්ලෑ සතිපාසල තියෙන වෙලාවේ අවශ්‍ය කෙනෙකුට උණ තියෙන කෙනාට විතරක් බෙහෙත් දෙමු ඔක්කොටම බෙහෙත් දෙන්න ඕන කමක් නැහැ. අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණ තුල සතිය වැඩමි අරමුණ වන්නේ දකුණු යටිපතුල හා වම් යටිපතුලයි හුස්මද සංසිඳිලා සිතවිලි පැමිණියද ඒ බව දැනුණද අරමුණ තුලම සිහිය පිහිටයි පර්යංක භාවනාව මූලික කමඨහන ආනාපාන සතිය භාව ආනාපාන සති භාවනාවේදී නාසය අඟ බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය වඩමි. හුස්මද සංසිදී අවසන් වෙලා. ශබ්ද, වේදනා, සිතවිලි ආවද හිස් තැන තුලම සතිය වඩමි. විටක සිතට द्वේෂය, කම්මැලි බව නිදිමත ගතිය ආවද සිත සතිමත් වන්නේ හිස් තැන තුලමයි. සිදුවෙන දේ ගැන වචනයෙන් විස්තර කළ නොහැකිය. මේ මගේ වර්තමාන මොහොතේ ගමන් මගයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් ලබා දෙනු ලබා දෙත්වා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. යම් කිසි කෙනෙක් අර ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි ආනපානේ හරි පිම්බීම ඇකිලිම ඉඳගෙන ඉන්න ඉරියව්ව අරගෙන ඒක ගෙවෙනකම්ම නැත්තම් සංසිඳනකම්ම බලන්න හිටියොත් ඒ ගෙවෙන්න ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස නැති වෙනවා සියුම් වෙනවා ඒ වෙලාවට පිම්බි මැකිලිපති ගේටෙන් ආවත් ඉඳගෙන ඉන්න ඉරියව් දිගේ ආවත් ඔක්කොම නිකන් ලොඳ වෙලා බොඳ වෙලා යනවා ඉතින් එතෙන්දී අපි ආයෙ මෙනෙහි කරන්න පටන් ගත්තොත් ආනපන ඉල්ලන්න පටන් අරගත්තොත් ආයෙ බහන අමු වෙනවා එහෙම යන්න දුන්නොත් පේන්න පටන් අර ගන්නවා ගොඩක් කල් යනවා තේරුම් ගන්න මේ හැමදේම ඇති වෙන්නේ මේ තියෙන ගොජෙන් තමයි ඒ ගොජේ ආනපානිකොත් ආනපාන වෙනවා පිම්බි මෑකිලිමකොත් පිම්බි මෑකිලිම වෙනවා. ඉඳගෙන ඉනීරවකොත් ඒක වෙනවා. සද්ද කිව්වොත් සද්ද වෙනවා. වේදනාව කිව්වොත් වේදනාව වෙනවා. ඒ කොජෙන් ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. ඉතින් අපේ රුචි අසිකම් වල හැටියට අපේ සංස්කෘතික ලක්ෂණ වල හැටියට අපේ පෞරුෂත්වයේ හැටියට කර්ම ශක්තිය වලට ඕකට අපි නන්දාන. නන්දාපු ගමන් කතන්දර පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ගොජේට ගියාට පස්සේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගියාට පස්සේ නොදැක්කා වාගේ ඔක දිහා බලන්න පුළුවන් නම් ආයි කර්ම රැස් කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් කාට ඔකත් ඒක බෑ. කවුරුණත් මේකට එක්ක රූපයක් කියලා බැලුවොත් රූපයක් වෙනවා. සද්දයක් කියලා බැලුවොත් සද්දයක් වෙනවා. වේදනාවක් කියලා බැලුවොත් වේදනාවක් වෙනවා. ආනපාන කියලා බැලුවොත් ආනපානය. ඕනේ නමක් දාතයි. අපි මේක තාම නමක් දාන තරමට කෙලසිලා නැහැ. අපි නම දාපු වෙලාවෙ ඉඳලා කතන්දර පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් ගන්නවා. පල්ලෙහාලි කතා කරන්න පටන් ගන්නවා. ඉතින් බුදුචානන්සේ කියන ඔතෙන් යනකම් මං ගෙනියන්නම්. ඊට පස්සේ මේකට නමක් කියන්නේ තෝකදියා බලන්න හිටපන්. ප්‍රාර්ථනා කරන්නත් එපා, චේතනා කරන්නත් එපා, නන්දාණ්ඩත් එපා. ඔය බලන්න කොච්චර හැඩේ වෙනස් වෙනවද කියලා. ඇමී බවගේ. කිසිම හැඩයක් නැහැ. එහාට මැන් නලිය නලිය නලිය නලිය තියෙනවා. ඉතින් ඒක දිහා බලන්න ඉන්න බැරි නිසා මේක අපි එක්ක ආය හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇද්ද කරලා කාය දිහා බලනවා. එහෙම නැත්නම් උකට බුද්ධානුස්සතිය කෙනක් දාගන්න. නැත්නම් උකට මෛත්‍රී භාවනා කෙනක් දාන්න. දාපු ගමන් ඉතින් කතන්දරයි. ඉතින් ස්ටෝරි ටෙලිං ෆැබ්‍රිකේෂන් පටන් ගන්නවා. මේක දිහා බලහන් ඉන්න පුළුවන් නම් කියන්නේ ගිය ආත්මෙත් භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඩාට පස්සේ ඒක දිහා බලනකොට ඒක ඉතින් හිස් මොකුත් නැහැ. බුදුචානන්සේකට උපමාවට දෙන්නේ කුඹල අතට අහුවෙච්ච මැටි පිට වගේ. තාම අඹල නැහැ. මැටි ටික තියෙනවා, සෙක්කුවක් තියෙනවා, සකෙත් තියෙනවා. උට ඕන එකක් අඹන්න පුළුවන්. ඒකෙන් මුට්ටියක් වමන්න පුළුවන්, පහනක් කමන්න පුළුවන්, ගුරුලීත්වයක් කමන්න පුළුවන්, කලයක් කමන්න පුළුවන්. ඌ අඹල නැහැ. අඹුව ගමන් නමක් එනවා. අඹේ නැතු මැටි ටික තියාගෙන ඉන්න. ඊට විසංඛාරගත කරනවා කියලා කියන්නේ එතෙන් ආවට පස්සේ නම් වනම් දාන්න නැතුව දිහා බලන ඉන්න. ඉන්නකොට තේින ඕකයි හිස්තනයි කිසි වෙනසක් නැත්නම් ඕකට නම දැම්මට පස්සේ ඕකට වෙන කතන්දරයක් පටන් ගන්නවා. ඒ නිසා ඔතෙන් ගියේ නැති කිසිම කෙනෙක් මේ භාවනා මධ්‍යස්ථානේ නැහැ. ගියාට පස්සේ ඒක අල්ලගෙන කතන්දර ගොතන එක තමයි කෝල බබත් එක සෙල්ලම් වගේ. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? ඉතින් අපි ළඟට එන මොනම දෙයකටත් අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ. හැම එකක්ම පටලවා ගන්නවා. හැම එකක්ම හදන්න හදනවා. හැම එකක්ම උපමට්ටම් කරන්න හදනවා. හැම එකක්ම ආලවට්ටම් කරන්න හදනවා. හැම එකක් එක්කම ගැට ගහ ගන්න එක නෙවෙයි. ඉතින් මෙතෙන් ගියාට පස්සේ බලතැයි ගැට ගැහුවොත් කෙලෙස්, කර්ම, චේතනා චේතනා පාලන කරන දිහා බලාන ඉන්න මොන්න තරම් තපසක් තියෙන්න ඕන. මොන්න තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොන තරම් සතියක් තියෙන්න ඕන. මොන තරම් සීලයක් තියෙන්න ඕනද කියලා හරියටම තේරෙන්නේ කොතෙන් ගිහිල්ලා යමක් නොකර සිටීමේ හැකිය අපන්නකව අවිරුද්ධව බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් බුදුම කම්මැලි. හරිම නීරසයි. එක්ක හිත නින්දට වැටෙනවා. එහෙම නැත්තම් නැගිටලා යනවා දන්නේ නැත්නම් දඩබඩ ගාලා බය වෙලා සලුවක සාදාලා නැගිටලා යනවා. එතකොට පේනවා අපේ හිතට කෙලෙස් නැතුව කොහොමඩක්වත් ඉන්න බෑ. මුන්නව හරි දෙකේ මේක පටලවා ගත්තට පස්සේ දවසේ යනවා තේරෙන්නේ නැහැ. මේකට ගිය දවස් ගියාට පස්සේ ඒක විනාඩියක් ගන්න පැයක් විතර යනවා. ඒකේ පැය භාගයක් හිටියොත් එහෙම අවුරුද්දක් ගියා වගේ දැනෙන ඒ තරම්ම මේ අමීරි. ඒ තරම්ම නීරස ගතියක් තියෙන. හැබැයි අසත්පුරුෂයා සත්පුරුෂයා මේක විවේකයේ විදියට ගන්නවා, උදකලා විදියට ගන්නවා. මෙතන ගිහිල්ලා නංවනම් දාන්න නැතුව ඉන්නවා. ඉතින් ඒක හැත්තරම භාවනා කරලා මේ වගේ භාවනා මඩමුළුවක පස්වෙනි හයවෙනි දවසේ එනකොට උංගව දෙනකොට දෙන්න පුළුවන්. මේ දන්නේ නැති එකක් නෙවෙයි මම මේ කියන්නේ ආවට මෙතෙක්කල් අපි ඒකත් එක පැටලෙන්නේ නැතුව ඉඳලා නැහැ. දැන් අපි කියනවා එතෙන් ගිහලා පටලව ගන්න එපා. ඔය දිහා බලන්න ඉන්න. ඔය ගොජේ ගෑන පිරිමි නැහැ. ඔය ගොජේ බුදුහමසෝ කවුද කියලා දැනගන්න ඕන ඔතෙන්ට යන්න. ගියාට පේනවා බුදුරජාණන් ඔතෙන් ගියත් ඔච්චරම තමයි. දේවදත්ත ඔතෙන් ගියත් ඔච්චරම තමයි. ඉතින් මේක දිහා බලාගෙන නලියන්නේ නැතුව දඟලන්නේ නැතුව ඉන්න එක ශික්ෂණ වල ඉහළම ශික්ෂණය. මේක සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාව නෙවෙයි ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඒ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොනවන් නොකර හිටපන්. just being සුමයිරි නිකන් ඉන්න කියනවා. කොහොමඩක්වත් බෑ. දැන් කාටරි කෝ දුරට නටුන නටන කියලා නටලා වෙන්නේ ගිනස් වාර්තා පොතේ යනතාවට. පාතරට නටුමුත් නටයි. වට කටුතු නටුම් වට්ටක් නටුම් ඕන ගන්න නට. නිකන් හිටපන් කියන්නේ බෑ. මොකටවත් බෑ. මොකාටවත් බෑ. මොකීටවත් බෑ. ඒ තරම් නටලයි නටවලයි. ඉතින් මේකට අනෝ කර්ම රැස් වෙන නිසා දැන්වත් ඉගෙන ගන්න ඕනේ. මේ අන්තරේ පොඩ්ඩක් ස්ලෝ කරලා දාන්න පොඩ්ඩක් නිරෝධයටපත් කරන්නේ. ඒ නිසා මේක හොඳ මැදහත් ලකුණක්. මෙතන ගියයි කියලා කියන පින තියෙනවා. මෙතන ගිහිල්ලා මේක දැස බලන්න දැක්කාසේ. ඇහෙනවනම් අහගෙන ඉන්න බීරෙක් වාගේ. අන්න එතකොට තමයි තේරෙන්නේ තපස කියන්නේ මොකද්ද කියලා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව අද දින භාවනාවේදී පහත කරුණු නිරීක්ෂණය විය. පාදයේ පතුල් දෙක සමානව පොළව ස්පර්ශ වන අයුරු වම් පාදයේ දුබල බව මෙන්ම පය තබන විට මදක් දකුණට බර වෙන බව ටික දුරක් සක්මන් කරන විට මුළු කයේ විශාල බරක් දැනීම පා දෙකම දැරිය නොහැකි තරම් වීම නිසා බරක් ඇදගෙන යන්නාසේ දැනීම කය දෙපසට පැද්දෙන අයුරු මෙන්ම මුළු කයම සක්මනට උර දෙන අයුරු පාදයේ සන්ධි රූකඩයක සන්ධිසේ සවි වී ඇති අයුරු වරින් වර සක්මන ඉදිරියේ මිරිගුවක් දිස්වන අයුරු වාර දෙකක් තුනක් පමණ පාද මාරුවීමේදී පයේ ඇඟිලි පොළව බදලා අල්ලන අයුරු මෙසේ තොරතුරු රැස් කිරීම වෙහෙස බව දැනුනි. පසුව පතුලේ ස්පර්ශයට පමණක් සිත යොදවා පැයක් භාවනා කළෙමි. වරින් වර සිතවිලි ආමුත් එය පිළි නොගෙන සිටියෙමි. පර්යංකය ආනාපානයේ සිත යෙදූ විට එය අභිබවා කයේ කම්පන චලන ධාරා රැසක් මතුවේ. ඒ ටික වේලාවකින් ගෙවි ගොස් එක චලනයක් පමණන් සිතට දැනේ. ඒ රුධිර නාලයක රුධිරේ ගමන් කරන්නාක් මෙනි. මෙය වරින් වර විවිධ ආකාර සටහන් ගනී. වර එක මුහුණ මත වැටෙන වැසි බිඳු මෙනි. වර එක නල මාර්ගයක පියවරෙන් පියවර ඉදිරියට යාමක් වැනිය. මෙය කඩරේකීය ගමන් මගකි. තවද විවිධාකාර සටහන් සිතට දැනේ. අවසානයේ සියල්ල බල රහිතව ඇති බව පෙනේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි උපේක්ෂාවෙන් මේ දෙස බලා සිටියා පමණි. සිතවිලි ආවත් මේ සිතවිලි ක්‍රියාවලියට බාධාාවක් නැත. ක්‍රියාවලිය ප්‍රබලය. උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඇත්තට ඒක බලරහිත වෙන්නේ තණ්හා මාන දිට්ඨි කියන්නේ කෙලෙස් රහිතයි. කටයුතර කෙලෙස් ඕනෙත් නැහැ. ඒක ඔහේ යනවා. හැබැයි කිසිසේත්ම පාලනය කරන්න බෑ. ඉතින් ඒක හරි ઈચ્છා බංගත්වයටපත් කරනවා, බයක් ඇති කරනවා. මට කියලා මොනවත් කරන්න බෑ කියලා. නමුත් පේනවා මේ චිත්ත න්‍යාය ධර්මය අපි අත ගැහුවත් නැතත් දිගට යනවා. ඉතින් ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ තණ්හාවකින් මාන්නකින් දිට්ඨියකින් මේක සකස් කිරීම කරන්නේ නැතුව ඇති හැටිය දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ කරන්න බැරි වෙන්නේ කම්මැලි. හරිම කම්මැලි. කම්මැලි වෙන්නේ මොකද? මම යන්නේ කෙරුම නැහෙනේ. මුදුන නැහෙනේ. අයියා වෙන්න බෑනේ මේකට අක්කා වෙන්න බෑනේ මේකට. ඉතින් ඒ නිසා ઈચ્છා බංගත්වයටපත් වෙනවා. ඒ නිසා අපි කියනවා අපිට බල් අලියන් අතර සමාජිකත්වයට වැඩිය බල්ලොන් අතර නායකත්වයේ තියෙනවා අපි බල්ලන්ගේ නායකත්වයට කැමතියි. අයියා වෙන්න පුළුවන්. බල්ලෝ උනාට ප්‍රශ්නය බල්ලෝ එක නායකත්වයේ කැමති. අලින්ගේ සමාජික අයියෝ නිකම්ම නිකන් සමාජිකත්වයේ විතරනේ. ඒ නිසා ආර්යයන් වහන්සේලක සමාජිකත්වයේ ලැබෙනවට වැඩිය පෘථජන මැට්‍රෝ ටිකක් එක අලියන් අතර ආර්යයන් වහන්සේලා අතර නොකිසියෙක් බාටපත් වෙනවට වැඩිය මේ පෘථජන මැට්‍රෝ ටිකක් එක නායකත්වයේ දෙනවා නම් ඕනේ ජඩකමක් කරන්න. ඒ නිසා මේක නායකත්වය ඕනේ නැහැ. මේක මේක නෑ. අකිරියෙන් සිදු වුණාට බලයක් නැත්තේ නෑ එතන. ඒ තමයි භවය කියලා බුදුරජාන්සේ පෙන්නන ඕක තියෙනකන් දේවල් හදනවා. උඹ හදන්න එපා. බලාන හිටපන්. භවයේ තියෙන තාක්කල් එක එක එක එක දේවල් කනෙක් කරන්න තනිකර චිත්ත නියාමයකට දිහා බලාන හිටියොත් අපිට ඒ කර්ම රැස් වෙන්නේ මොකද අපේ චේතනාව නැති නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් පුරුදු කරනවා ටික ටික ටික ටික පුරුදු කරලා භාවනා වෙතෙන් ගියාට පස්සේ ඒක සාමාන්‍යයෙන් මගේ භාෂාවෙන් මම කියන්නේ ඕටෝ පයිලට් එකෙන් දාලා මැෂින් එකට දුවන් දානවා පයිලට් පැත්තකට. දුවන ෂෝක් එකට දුවනවා. නැත්නම් ප්ලේන් එකක් ඕටෝ පයිලට් එකෙන් දාන්න බෑ මීටර් 100ක් උඩට නග්ගනකම්. මිය නග්ගනකම් පයිලට් ඉන්න ඕන, කැප්ටන් ඉන්න ඕන. ගියාට පස්සේ ඕනනම් ඕටෝ පයිලට් එකෙන් දාතයි. මුගක් වෙලාට දානවා ඒගොල්ලෝ. අනිත් වගේ මේ මැෂින් එකට යන්න දුන්නොත් සක්මන් කරනවා ඉබේම සක්මන් දත් බුරුසු අතක් දුන්නා දත් මැදි. බත් පිඟාන අතක් දුන්නාම කන. වතුර කෝපය අතට ඉපම් බොන. මේ වයින් කර බොනිකෙක් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් අපි මේක ඇතුලේ මේ මම ඒ රංගපෑවේ මට බොක්ස් ඔෆිස් වාර්තා ඉල්ලනවා අනම්මනම් ඉල්ලනවා නෑ මේක මේ කර්මානුරූපව සිදුවෙන වැඩක් වෙනවා. ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් අපි කවදාවත් තව ජීවිතයකට අත තියෙන එකක් නෑ. අපි මේ අනුන්ගේ ජීවිතවලට අත තියන්නේ මගේ දරුවා කියලා, මගේ මිනිහා කියලා, මගේ ගෑණි කියලා, මගේ අම්මා අප්පච්චි කියලා. දන්නේ නැතිකම තක తీරුකම එච හොඳට බලන්න මේක යන හැටි දිහා බලන්න හැමදාම බලන්න යන්න එපා. යම් වෙලාවම බලන්න යන්නත් එපා කරන්න බෑ. ඒක විනාඩි 5 10ක් යන්න හරින්න. එයා 100 100ක්ම දන්නව කරන්න ඕනේ. මම නැත්තම් හොත්තට වැඩි වෙනවා. මේගොල්ලෝ නැති නිසා මේ දවස්වල මේගොල්ලන්ගේ ගෙවල් වල වැඩ ටික ෂෝක් එකට යනවා. ඒ කාර්තරකාරට වෙන ඉසන්නවනේ. gedare ඉරන හැම මගුලටම ඇඟිලි ගන්නවා අරක කරනවා මේක කරනවා. දැන් මේ මිසු නිසිනින්දේ තමන්ගේ මන අපිට ජීවත් වෙනවා. ඉතින් මේ මිසු හරියට මට කියනවා දවස් 10න් එවන් දෙපාස වංශ gedare පුරණ දවස් 15 රිට්‍රීට් කරන්න ආනිසංශ වැඩි. <laughs> ආනිසංශ වැඩි කරන අයට නෙමෙයි. අර gedare ඉන්න මිසුන කන්දස් කිරියාවේ නාකිය මැරෙන්නෙත් නැහැ දහකා වෙන්නෙත් නැහැ කියලා තියෙන එක. දැන් නාකිය මැරෙන්නේ නැතුවම gedara වැඩේ කරගතයි. ඒ නිසා ඇඟිලිය සීමේ කලාව අයින් කරලා වෙන දේ වෙන්න ඉගෙන ගන්න ඔය පළවෙනි පාඩම තමයි ඔය හම්බෙන්නේ. අවසරයි. repeat on walking meditation dear venerable bhante stood observed posture strain spine to maintain balance felt the roughness of the mat against the sole of my feet. Started walking left, right, left, right at a comfortable pace. My primary object was the tacti- tactical tactile, tactile uh, sensation at the bottom of my feet. Notice unusual hardness of the mat's layer knots felt repeated pain on left foot each time it struck the knot. Knot is the right sole, died and died not feel as much pain. Notice the hard corners of the concrete floor. Feel stricken, this was like shocks to the spine. Sometimes the pain was tiring. Not his thoughts come and go. Not its some thoughts lasted longer and were more persistent. Wondered why and thought they may be a form of bhava tanha for me. Like a subconscious desire to exist an ego. Noticed that when the end of the mat is Reach the edge is soft against the toes. Noticed when I turn to walk back, then edge of the mat is soft against the heels. Contained, uh, continued to walk for about 50 minutes. Much merit to, merit to you, Venerable Sir Thiruvan Saranai. Repeat, uh, Repeat on sitting meditation. Teruan Saranai, Venerable Sir. My primary object was my sitting posture. Here now I am. Made my body posture comfortable until hard surface felt softer. Strained my back and neck and head while observing pressure, point, pressure points with pain and relaxed them one by one. Notice my breath and nostrils become prominent. The breath was calm, relaxed, and warm. It immediately became very su- subtle, then more prominent, then subtle again. Observe chill in other parts of the body. Notice sound momentary, moment, momentarily draw my attention. Notice thoughts come and go. A few were con- concise thoughts of gratitude. The rest, the rest were passing thoughts, allowed my attention to return my posture, noticed mild, mild sawing, small adjustment to ease pain and disappointment for letting it happen letting it happen mostly succeed in staying with the pain and ignoring, ignoring it. Felt sadness when I realized you had left in the rain. May you be protected, healthy, well, and happy. Thiruvan Saranai. Uh, both in walking and sitting, uh, you can see if I am, if we are not fully alert, if we are not fully go prepared, when something happens, we see only one side for example, when you are touching the, the concrete floor, you may feel the coldness that indicates your leg is warmer and that is how you feel the coldness. moment you pay attention to the coldness, you forget to understand, forget to notice the other part of this phenomena is warmer. Whenever you feel hardness, you, you may deduce, you can rationalize, the other part of the phenomena is soft. Likewise, each and every character become prominent because of the other part, but only we see one, one part only. That is practical, but if you go prepared, that preparedness means that your deductive knowledge, inferential knowledge, you can understand contact happen only with the extreme parts, hardness with the softness, heat with the cold, fluidity with the cohesiveness, movement with the stiffness, uh, stillness. So whenever it is happening, we only start talking only part and partial of it, or prominent part. So whenever you are thorough with your theory understanding and ready to understand, all the time the hardness and softness work hand in hand. Coldness and warmness work in hand in hand. We prefer one side and we start storytelling with the preferable side, forgetting about the uh, the other part. So if you are well versed in the theory and if you go prepared with this deductive knowledge and the inferential part, you can understand there is no good and bad Two sides are there all the time, two extremes. You start story only with what you like. That means you you reject but you do you, are, you you do not like it. So therefore you never see the phenomena at least up to 50%. You see only part and partial because of your partial knowledge, judgmental knowledge, uh, choosing preferable and uh, unpreferable side. So more and more you practice, you will never let the preferable side to carry you for a ride. Just be aware. So therefore walking meditation is uh, more than a university. Teaching everything if you know how to extract it. Our mind is partial. So therefore continue. More and more you continue and uh, be choiceless don't be aware of the concrete flow. Be aware what is your soul. And if it is cool, this is warm. It is hard, this is soft. It is stable, this is moving. Likewise, these uh, many facets are there if you know how to extract. So therefore, whole nature is full of Dhamma. If you know how to extract it without self, without conceit, without desire, then dhammata, the, the natural law, is working. Uh, your choice, your preference is slowly, slowly becoming insignificant. Dhamma is working. So this is the starting point. Go prepare. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි පරයන්කේ ඉඳගෙන ඉරව්ව දෙස බලා සිටින විට ඇතැම් අවස්ථාවලදී පිම්බීම හැකිලිම නොදැනේ. ඇතැම් අවස්ථාවල පිම්බීම හැකිලිම සිදුවන බව වැටහි. මෙසේ සිටින විට සිතෙහි හටගන්නා සිතිවිලි වලට සිත යොමු වේ. සිතට විවිධාකාර සිතිවිලි පැමිණෙන අතර ඒවායේ ගොරෝසු බව අඩු වී ඇති බව වැටහි. සිත සැහැල්ලුවෙන් පවතී. මෙසේ සිත දෙස බලා සිටින විට එම සිතිවිලිවල ගොරෝසු බව ක්‍රමයෙන් අඩු වී ගොස් ක්ෂණිකව නිදි කිරා වැටේ. සිත දෙස බැලීමට උත්සාහ කළද එය කල නොහැක. එම නිසා නිදිමත ඉවසාගෙන සිටිමි. එවිට ටික වේලාවක් නිදිමත නැති වී යන බව වැටහි. ඇතැම් අවස්ථා ඇතැම් වේලාවට සිතවිලි අඩු වීගෙන ගොස් සිතවිලි නොමැතිව ආලෝකමත් ගතියක් සිතෙහි හටගන්නා බව පෙනේ. සක්මන් භාවනාවේදීද මෙසේමය. සක්මන් කරන විට සිතේ හටගන්නා සිතවිලි වලට සහ පයෙහි දැනීමට සිත වරින් වර මාරුවන බව පෙනේ. මෙසේ සිතෙහි හටගන්නා සිතවිලි වල ස්වභාවයන්ද වැටහි. ඇතැම් සිතවිලි නිසා හටගන්නා දුක, රාගය හෝ බය නිසා හටගන්නා කම්පන ස්වභාවයන් ඇතුළතින් පපුව ඇතුළත දරාගෙන පිටතට නොයන ලෙසට සිටීමට හැකියාව ඇති බව වැටහේ. සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදීද මෙසේමය. සිතෙහි හටගන්නා සිතවිලි වලට සිත නිතරම වාගේ යොමු වේ. ඒවායේ ස්වභාවයන් වැටහි. සිතෙහි සංසුන් ස්වභාවයක් නිතරම වැටහි. කරුණාකර මේ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. කොයි හිත ගත්තත් ඒ කියන්නේ රාගෙන් ඇවිස්සිච්ච හිත ගත්තත් ද්වේෂයෙන් අවිසිච්ච හිත ගත්තත්, නිදාගත්ත හිත ගත්තත්, කොයි එකේ වුණත් ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ හිතේ හැම වෙලාවෙම තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ මොකද අර බලවත් එක පේන නිසා දුර්වල දේවල් පැත්තකට වෙලා. ඒ නිසා හොඳටම රාගේ තියෙන වෙලාව බැලුවත් රාගේ තියෙන බව දන්නේ සතිය නිසා. තාම අපි වීතික්‍රමණය කරලා නැහැ නේ. රාගේ තිබුණාට කාමීත්‍යජාට ගිල්ල නැහැ නේ. දැන් මේක අරසා වෙලා තියෙන්නේ මොකද්දෝ එක එකමුතු ගපක් මොකද්දෝ හික්මීමක් මේකේ තියෙන. ඉතින් මේ විදිහට ගත්තොත් හිත පෙරළුණාට එහාට මෙහාට පෙරළුණාට ওই චෛතසික ටික සේරම හැම වෙලාවෙම තියෙන. ඉතින් භාවනා කරලා කරන්නේ හොඳ චෛතසිකයක් දිහා බලන්න නිකන් ඉන කොච්චර නයික නරක චෛතසික අපේ අවධානය ගන්න හැදුවත් බලන්න නැතුව අර යහපත් චෛතසිකයක් දිහා බලන්නේ ඉතින් අදාන්ත හිත අභාවිත මනස කෙලෙසටමයි යදින්නේ. චෛත්‍යික දඟලනකොට ගොරෝසු කඩප්පුලි එපා නොකෑමන දහබදුරා චෛත්‍යිකත් තමයි යන්නේ. මේ හිතේ ඕඩම වෙලා කොන දෙයක් කරන්න. ඉතින් ਸਰවචනාංශේ සඳහන් කරනවා ගැඹුරු මහමුදේ ඉහළම කෙලවර ජල තරංග නිසා කැළඹෙනවා. පහළම කෙලවර තිමිර පිංගලාදී මහා මත්ස්‍ය නිසා කැළඹෙනවා. මැද කොටස කද්දාවත් කැළඹෙන. ඒ නිසා අපි උඩ මොහොත දිහා බලලා බැලුවොත් හැම වෙලාවෙම කැළඹෙලි. යටම තට්ටුව දිහා බැලුවොත් හැම වෙලාවෙම අපි කවදාවත් මැද බලන්නේ මොකද හරි කම්මැලි, නීරසයි. ඉතින් ඒ නිසා අර ගැන කතන්දර ලියනවා, මේක ගැන ආටිකල් ලියනවා, මේක ගැන චිත්‍රපටි හදනවා. මැද ඒක බලන්නේ. ඒක අපේ තියෙන කුප්පකම කියලා කියනවා. අපිට ඕනේ මේ කිපිච්ච දේවල්, සිද්ධි බහුල දේවල් පත්‍රේ බලපු ගමන් හෙඩ්ලයින් එක බලන එක තියෙන ලොකුම කුණුහරුපේ. ඒක බල්ලා තමයි බත් කන්නේ. හරි නිකන් බත්තට සම්බෝලයක් දාගත්තා වගේ උම්මල කටියක් දාගත්තා වගේ බැලුවේ නැත්නම් පත්‍රේ බැලුවේ නැත්නම් අය උමුත් කරන්නේ කුණු හරප කරලා රේක කරලා රේක කරලා හොන්තම කුණු හරපේ අරගෙන හෙඩ්ලයින් එකට දාන මේකල දන්නෙත් නැහැ හෙඩ්ලයින් එකට දාන දේවල් නැත්නම් ওই පත්‍රකාරය තමයි කුණු හරප කරන්නේ රටේ ජනමාධ්‍ය වලින් තමයි මේ සේරම රැකට් කරන්නේ බඩු නැත්නම් උන් හදලා දාන අපි හිතනවා අම්මෝ අපිට උතුර බෑර තියෙන තොරතුරු පාන්දරම ගෙනත් දෙනවා. කැමරට පෙරක් දෙනවා. කැමරට පසුත් දෙනවා. නින්දට පෙරක් දෙනවා. ඒ ටික බැලුවේ නැත්නම් දැන් මේ දවස් 10 ඉඳලා කියවම මොකද කරන්න කියලා බලන්න. අර පරණ පත්‍ර ටික අරගන්න කෝපි කෝපි ළඟ තියාගෙන ඒ නැත්නම් නිවුස් රීල් රිවීල් එකක් ගන්න රිවිව් එකක් අරගෙන මේ දවස් 10 මොකද වුනේ මේ කාපු මාළුවට උම්මලකට නෑ දැන් තමයි උම්මලකට ටික වැඩේ. ඒ නිසා මේ හිත දිහා බලන්න ඕනම වෙලාවක විකේ තියෙනවා. එම් බැරින පූසෙ දිහා බලන්න. පූස මොන දේ කෙරුවත් කරන්නේ ඉතාම ග්‍රේස්ෆුලි කරන්නේ. නැත්නම් ඕනේ කලබල වෙච්ච වෙලාවක මාළුවෙන් කියද්දී ආවා. උන් වැඩේ කරන්නේ බොහොම ලස්සනට වැඩ කරන නිසා පිස්සු ඇදලා මිනිස්සු ගාව පූසොයි මාළුවෝයි කියන්නේ කියලා තියෙනවා අපි සතිපාසලේ පොඩි උන්ට උගන්වනවා. පූසෙක් වගේ හිටපාන. ඒ මොකද මොන දේ කෙරුවත් ඒ විවේකීව ගන්න. ඒ නිසා අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ ලැබීම කොටම උපත්යේම නිවන දෙක තියෙනවා. නමුත් අපි ඒක දිහා බලන්නේවත් නැහැ. අල්ලිම කම්මැලි. හරිම ඒකාකාරී. ඒ නිසා මයිකල් ජැක්සන් දිහා බලනවා, ගාමිණී පොන්සේකා දිහා බලනවා, මාල්නි පොන්සේකා දිහා බලනවා, අරයා දිහා බල බල අනේ මැරෙන්න කිට්ටු එතකොට මතක් වෙනවා චකේ මනුස්ස ජීවිතයක් ලැබුවා අවුරුදු 80ක් විතර හිටියා. නඩවුත් ඔයිලකුත් නැහැ, බෙරේ බලවකුත් නැහැ. කලබල වෙලා මැරිලා ඊගාට තාව කියලා බැල්ලියගේ බඩේ හරි ආයෙ උපදිනවා. ඊට පස්සේ මෙව්ව නැහැ. ඊට පස්සේ කක්ක හොයන්නේ. ඉතින් ඒ නිසා ඕනේ වෙලාවක මතක තියන්න අපි නිවන් දැකලා තියෙන්නේ. ඒක දන්නේ නැහැ. ඒ තරම් අපි අවතක්සේරු කරනවා Taman ගැන. මොකද anuන් අවතක්සේරු කළ පුරුදු වෙලා. මනුස්ස ජීවිතයේ කියන්නේම දුර්ලභ ප්‍රතිලාභයක්. මනුස්ස දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභ. ඒ වුණත් අපිට කවදාකවත් දෙමළ මිනිසෙක් මිනිසෙක් විදිහට පේන්නේ නැහැ. කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු දැක්කොත් උන්ට මනුස්සකම නැහැ. අපි විතරයි මේ සම්මියත් දිස්තික අපි විතරයි මිනිස්සුયો කියලා පටන් ගන්න. සොරි කියලා හිතේ. සොරි කියලා හිතන නිසා බුදුහාමුදුරුවෝ දෙන්නේ අපි අප්ලිෆ්ට් කරනවා. අපි ඉන්න තැනින් ඔසවලා තබනවා. සීලයක් රැකපල්ලා. එතකොට කොහොමඩක්වත් උසස්. සමාධියක් රැකපල්ලා. එතකොට උසස්. ප්‍රඥාව දෙවෙන් රකින්න තියෙන මිසක උද්වදන්න කියන්නේ වදන්න බෑ. ඒව තියෙන දේවල්. සීල කියන එක තියෙන දෙයක්. ඒක රැකලා සතුටු වෙන්නේ කියනවා. කැඩුවොත් කනගාටු වෙනවා. සමාධිය කියන එක තියෙන දෙයක්. කවදාකවත් හිතන්න බෑ වඩන වදන දෙයක් කියලා වඩන දෙයක් කියලා අපි තියෙන ආරස්සා කරන එකයි බුදුන්සේ ශික්ෂාවක් දීලා තියෙන්නේ ප්‍රඥාව කියන එක අපි ළඟ තියෙන එකක් ඔය ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා හරි පිටරට ගිහිල්ලා හෝ විශ්වවිද්‍යාලවල තියෙනවනම් කක්ක කක්ක තමයි ළඟ තියෙන්නේ මේක දවසක් මම යනකොට යෝගාවචරේ මම කතෝලිකෙක් වෙන්නයි මේ ලොකු ගහක් බදාගෙන මම දැක්ක මම දැක්ක වයර් මාරු වෙලයි කියලා. ඊගාවට හැබැයි මිනිහා මාව දැක්කේ නැහැ හොඳ වෙලාවට. ඊගාට මම හැරෙන තැනින් යනකොට ඌ ආයෙසරක් එතන දින ගහ බදාගත්තා. මම නිකන් මොකද වාසකවත් මේ ගස්වල ස්වාමීන් වහන්සේ පුදුම මේ good vibration එකක් තියෙනවා. මොකෝ යකෝ මිනිස්සෙක්ගේ විතර මොකේවත් නැහැ. තුප්පහි වෙන්න එපා. හීනමානෙට වැටෙන්න එපා. මිනිස්සෙක් විතර කොහෙද තියෙන ගස්වල මොනවද තියෙන්නේ? ඒක නම් ඇත්ත තමයි ස්වාමීන් කියලා කොහොන 29 මිනිහ මං කියනකොට. අපි ළඟ නෙවෙයි ශක්තිය තියෙන කතරගම දෙයියුගා. අපි ළඟ නෙවෙයි ශක්තිය තියෙන සමන් දෙයියුගා. මේ බුදු ආමරගා නෙවෙයි ශක්තිය තියෙන මෛත්‍රී බුදු ආමරගා. අයියෝ අපිට අපේ බ්‍රේන් වොෂ් කරලා තියෙන හැටි. ඒ ද හැම මොහොතෙම සමාධිය තියෙනවා. හැම මොහොතෙම ප්‍රඥාව තියෙනවා. හැම මොහොතෙම සීලය තියෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරන්නේ ස්වභාවයෙන් මනුස්සයා සීලවන්තයි කියලා. කඩන්නේ අමෝරාවේ. කාල් මාක්ස් තුමා කියනවා man is naturally good is bad because of the class difference කියලා. මේ අපි මේ ප්‍රකෘති ස්වභාවයට එන්න දෙන්න. නිසා ඕනම වෙලාවක බලන්න භාවනා කරලා බලන්න ඕනේ මාළු මාකට් එකට ගියත්, කුඩි ගහයට ගියත්, ගෙන්දගම්පල වලට ගියත් තමන්ට තමන්ගේ විවේකී අරගෙන තමන්ට තමන්ගේ ඒ ඒ පිළිචකම තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක ඒ කලාව පුරුදු කරන්න ඕන. මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක මට ලැබිලා තියෙන manussත්ත්ව ප්‍රතිලාභය මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා මට සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා මට සද්ධර්මය ලැබිලා තියෙනවා මට උනක් පැවිදෙන්නත් පුළුවන් ඉතින් අපට කණ්ඩ දෙනවා නම් අපට බොණ්ඩ දෙනවා නම් අපට එන්න දෙනවා නම් තව මොනකින් gediyeටද තවත් රණ්ඩු කරන්නේ මේ ඔක්කොම ලැබිලා තියෙනවා ඒත් ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරනකම් මුණ්ඩ ගහන්න ඕනේ මුණ්ඩ ගහන්න ඕනේ බූවලි. ඕගොල්ලන්ට නෙමෙයි මම උගන්වපු එකක්. මම උගන්වපු එකක්. නමුත් ඒ සන්තෝෂේ මොකද්ද? ඒවා දීලන් කරන්න පුළුවන්. ඒවා අතාරින්න පුළුවන්. මකන්න පුළුවන්. නැකුවට පස්සේ තේිනව කවුරු ඇවිල්ලා අපි කුණු කෙරුවත් හොදන්න පුළුවන් එකක් මේකේ තියෙන්නේ. ප්‍රകൃති සුද්ධ වෙන්න පුළුවන් ප්‍රകൃති නැති කරන්න බෑ කාටවත්. ඒ නිසා හැම වෙලාවෙම මම ඉන්නේ සමාධිය කියලා හිතා ගන්න අවසන් දෙපා. තව කෙනෙක්ගේ සමාධියත් හීනකින්වත් අවසන් දෙපා. ආමන්ත්‍රණයක්වත් කරන්න එපා කාටවත්. කෙරුවෝ සහ ගන්න. මේ මනසේ ඉන්න අවස්ථාවේ ඉන්න දෙන්නේ නැහැ අපි. ගහක් කොලක්වත් අවසන් දෙන්නේ. ඒවට ඒව බුදියන්නකොට යන බුදියන්න හරින්ද? එතකොට ওই කියන සමාධිය මහා ලොකු දෙයක් නෙවෙයි. මම මේ බුද්ධ ආගම පුංචි කරන කතා කරනවා නෙවෙයි. ප්‍රතිපදා පුංචි කරන කතා කරනවා නෙවෙයි. මේ අනවශ්‍ය දේවල් කිරීමෙන් පෑදීදියට බොරදී එක් කරගෙනයි අපි තියෙන්නේ. ඒ නිසා මොනවාක්වත් නැත්තන් කියලා හොඳට විවිකේ වාඩි වෙලා ඉන්න ওই ටික ওই වේම ලැබෙනවා. ඒ කියන්නේ ලැබිච්ච දේ තියෙන බව දැනගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී එය ක්‍රමයෙන් නැති වී නොදෙනියයි එලෙස නාසිකාග්‍රයේ මුලටම හිත තියාගෙන සිටින විට ශරීරය ක්‍රමයෙන් ඍජු වී බරගතිය අඩු වී සැහැල්ලු වේ. ශරීරය නොසෙල් වී පවතී. හදවත වැඩ කරන බවක් සොයා ගැනීමට ලකුණක්වත් නැත. ටික වේලාවක් මෙලෙස සිටින විට නැවත යාන්තමින් හුස්ම රැල්ල දැනේ. එය නැවත නොදෙනියයි. කය ඊතා සැහැල්ලු වේ. මෙලෙස දීර්ඝ වේලාවක් සිටින විට අකමැත්තක් දැනුණද ඒ දෙස කැමැත්තෙන් බලා සිටිමි. ප්‍රශ්නය මේ ලෙස දිගින් දිගටම කරගෙන යාම හරියයිද? හරියයි සිතේ. හදවත වැඩ කිරීම ඇත්තටම නවතිනවාද? නැතිනම් එහෙම හැඟෙන්නේ ඇයි? කයේ සැහැල්ලු වීමත් සමගම ඇතිවන සතුට හා ප්‍රමෝදයට ඇල්මක් ඇති කර ගැනීම හොඳ නෑ නේද? කරුණාවෙන් මට පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයිට ඇත්තටම ඒ වගේ අපි කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ අර ආසාව නැතුව මේ ආසාව ඇති කරන එක හොඳ නෑ නේද කියලා අපට හිතෙනවා එහෙම හිතන්න වටිනවා ਸਰවචන් වහන්සේ සඳහන් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කරණයක් එහෙම නැත්නම් චේතනාවක් හදන ලද්දක් ඒ කාමයට එක බලනකොට ඒක අඩු සංස්කරණය. අඩු කෙලසීමක්. ඒක නිසා බලන්න අපි නරක දේ දීලා ඊට වැඩිය හොඳ දෙයක් එක ගනුදෙනු කරනවා නම් ඒක හොඳයි. හොඳ දේත් හරි නෑ. හොඳ දේ වඩා හොඳ දේත් එක්ක ගනුදෙනු කරන්න ඕන. එන්ඩෙන් ඩෙන් ඩෙන් මාරු වෙනකොට මනින්න තියෙන උපක්‍රම දෙකක් සරුවචාන්සිය පෙන්නලා තියෙනවා. ආතතිය සහ අසහනෙ අඩු වෙනවා නම් පාර හරි. ආතතියට අසහනෙ වැඩි වෙනවා නම් කොයි දේත් කක්කා. නිසා භාවනා කරන යන බයන දවසින් දවස තමන්ට සැහැල්ලුවක් අසහන සීතිගතියක් අඩුවීමක් ශාන්ත සුන්දර ගතියක වැඩිවීමක් වෙනවා නම් ඒක ඒ භාවනා කරත් ඒක තේරුම් ගන්න විශාල සුතමේ ඥානයක් අවශ්‍යයි. මේ භාවනාව ඉදිරියට යන්නේ කියන එක තේරෙන්න. දැන් මේ බත් කනකොට පිටක් පිටක් කානේ බඩ පිරෙනවයි කියන එක තේරෙන්නේ. දැන් වතුර බීගෙන බීගෙන ගියාම දැන් ඇති කියන එක තේරෙන්නේ. හොඳට නිදාන හිටියට පස්සේ දැන් නිින්ද ඉවරයි කියලා තේරෙනා වගේ එතෙන්ට එනකන් අර ටික ටික ටික ටික නිවැඩෙන්නේ. අපි අර මුල් බෙඩවල් බත් කනකොට බත් පිට බඩ පෙරන ගතියක් තේරෙන්නේ. අපිට තියෙන තව පිටවල් කීපයක් කන්න ඕනේ ආසාව. ඉවර වෙනකොට තේරෙනවා ආයෙ කන්න බෑ. අනිත් වගේ භාවනා කරනකොට කරනකොට අසහනී අඩුවීමක් තියෙනවා. ඒක අල්ලන්න බෑ කියලා බුදුරජාණන්සේ කියන එක ආධුනිකයට අවාසිතාලට පිළිලා තියෙනවා. ඒ නිසා සුතමේ ඥානේ සද්ධාව ඇති කෙනා ඔන්න ගමක් නැහැ කියලා කරගෙන යනවා. ඒ නිසා මේ වගේ කෙනෙකුට කියන්න බුණා මේක කරගෙන යන්න දැන්න බාධාවක් නැත්තම් දරා ගන්න බැරි තරම් වේදනාවක් නැත්තම් දිගට කරන්න. ඒකට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක අරසාකාරීව පිට ඉඳලා කෙනෙකුට දෙන්න පුළුවන් උපදේශයක්. අවසරයි සමනංශ නමෝ බුද්ධාය ගුරු දේවයන් වහන්සේ දෙපා නමදිමි මම ආනාපාන සති භාවනාව වඩමි. වසර 3ක සිට. ඉරියව්වට හිත යොමු කළ වහාම ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දුටිමි. ආශ්වාසයේ කෙටිවත් ප්‍රශ්වාසයේ වඩා වේගවත්වත් දුටිමි. ප්‍රශ්වාසයේ දික්ව මැද කඩවීමක් සහිතව දුටිමි. ආශ්වාස ප්‍රශ්වාස දකුණු නාසයෙන් ඇතුල්වනු පිටවනු දුටිමි. ආශ්වාසය බඩේ වම් වම් කොටසේ ගැටි නවති. ප්‍රාශ්වාසයේ කෙළවරද බඩ රැලිවනවා දැනේ. මෙසේ මූල කර්මස්ථානයේ දෙස බලා සිටින විට මුල් විනාඩි 15 20ක් වාර තුල 7ක් 8ක් සිත පිට ගියද වහා ආපසු පැමිණිනේ. ශබ්ද සිතවිලි වරින් වර පැමිණියද මූල කර්මස්ථානයේ සිත පවත්වමින් පසුබිමක දුරින් ඒ සියල්ල දැනේ. සිතවිලි පමණක් පිටින් විට දැනේ. මූල කර්මස්ථානය අත නොහැරේ. මෙසේ පැය භාගයක් හෝ අසන්න කාලයක් ගත වූ පසු හුස්ම කෙටි බව දැනේ. නාසයේ දකුණු කුහර බිත්තියේ ගැටෙනු දැනේ. ටික වේලාවකින් ආශ්වාසය අවසානයේ මදක් නැවති ප්‍රශ්වාසය ආරම්භ වේ. එයද මදක් නැවති ප්‍රශ්වාසය ආරම්භය වේ. එක විටම වේගයෙන් හිස පහළට වැටේ. නිසලව බලා සිටීමේ සුළු මොහොතක්. එම වේගයෙන්ම නැවත හිස එසවී. කිහිප විටක් හතර හෝ පස් වාරයක් මෙසේ අද්දුටිමි. මදක් ශරීරය තවත් සැහැල්ලු වීමට දී බලා සිටියෙමි. මා කරන කිසිවක් නැත. වැටුණු වේගයෙන්ම හිස තිබුණු තැනටම පැමිණි පසු මට ඇස් ඇරුණි. වරදක් ඇතොත් මාහට කරුණාවෙන් පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. බුදු පුතුට සුවසේ නිවන් සාක්ෂාත් වේවා. ආ, නිනා වෙන්නේ නෙවෙයි. ඉතින් මේ විදිහට කරන්න කරන්න වෙන්නේ ওই ක්‍රියාවලිය දැන් පරියන්කයක් පුරාම සිදුවෙන කියලා එක වෙලා විනාඩියෙන් වෙන්න පටන් ගන්නවා. ඒ ලොකු චක්‍රේ ළඟ ළඟ ළඟ ළඟ කරගෙන පටන් ඒකට පේන්න පටන් අර ගන්නවා මේකෙදි 아무තු කරාවක් තියෙනවා. ඒක ඉගෙන ගන්න. ඒක යනකන් තල්ලු කරලා දෙන්න ඕන. දුන්නාට පස්සේ මොකුත් නොකර බලන්න. ලොකු චක්‍රකින් පටන් අරගෙන එන්නේ එන්නේ එන්නේ එන්නේ පුංචි පුංචි පුංචි චක්‍ර වලට යනවා. අන්තිමට මධ්‍ය ලක්ෂයේ විතරක් කම්පනයක් තියෙනවා. කම්පනයක් තියෙනවා. පුංචි චක්‍රයක් කරකැවෙන එක පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒ කලාව ඉගෙන ගන්න. අමාරුම දේ තමයි ලොකුම ලොකුම චක්‍රය. හැබැයි ඒකම ආය වෙන වගේ පේන්නේ නැහැ. ඊට වඩා පුංචි එකක් වෙන්නේ. මේ මේ මෙවි මේක එන්නේ එන්නේ බෙඩ් ස්පින් එකක් වගේ කරකැවි කරකැවි කරකැවි කරකැවි උඩු උඩු උඩු යන. ඉතින් අපි වෙන්නේ මග යන්න දෙනකොට මගදී නතර කරනවා අපි. අපිට තේ බොන්න තියෙනවා, සක්මන් කරන්න තියෙනවා, අර කරන් තියෙනවා, මේක කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා මොනදේ මොනද ලොකු චක්‍රවල කරන්න බෑ. අන්තිමට ළඟ ළඟ යන්න ගියාම වෙන්නේ ඉඳලා මේක ඉවරයක් වෙනකම් යන්නයි. ඒකෙම යන්න ඉවරෙන් ගියාට පස්සේ එනවා අපි මෙතෙක් කල් මේ වැඩේ පටන් අරගෙන වැඩ නැත කළා සිගරට් එකක් බීලා එනකන් ඉන්නවා ටිකක්. හරිද? ඒකක් බීලා එනකොට ආ මුල ඉඳලා ආයෙ පටන් ගන්න වෙනවා. ආයෙ පටන් ගන්න. පටන් ටිකක් දුර යනකොට එනවා දැන් නම් ටිකක් ඇති අතපය දිග ඇරලා ඉන්න ඕනේ කියලා ආයෙ ගිහලා එනකොට ආයෙත් අතහැරියා. ඒ නිසා අපි මේ පාරිභෝගිකත්වයේ වගේ සුඛෝපභෝගීත්වයේ වගේ ද්‍රව්‍යවල මේ ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වයේ කියන්නේ අපි හරියට નાස්ති කරනවා හදාගත්ත පරිසරයේ ඉක්මනට નાස්ති කරන අපිට තේරෙන්නේ නැහැ ඒ මොකද හේතුව මේ කාමයේ තියෙන මුසුප්පු කරන ගතිය නිසා ඒ නිසා ගැම්ම ආවට පස්සේ අවසාන වෙනකොට හිතනවා රැකෙන්නේ රැකෙන්න මා වියන්නේ වියම ඉවර වෙනකම් මේ යන්න හිතෙනවා ඒක වෙන්නේ මුලදී කරගෙන කරගෙන යන් එතකොට ඒකෙන් තමයි ඉවර අවසරයි අතිගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පරයන්ක භාවනාව ප්‍රගුණ කරමින් සිටියේදී ඇති වූ ශූන්‍යතා ලක්ෂණය දැනට මාස 4කට පමණ පෙර සිදු වූවකි එම අවස්ථාවේදී සිට ශූන්‍යතාවයේ භාවනා යෝගීව සිටින විට අත්විඳෙමි එසේ සිටියේදී කරන කියන බලන අසන ඇසෙන සිතන ආදී හැම එකක් තුළම අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිමි. තවද ඇතිවීම පැවතීම නැතිවීම සෑම සිතිවිල්ලක් තුරම අතරක් නැතිතරම් ක්‍රියාකාරී බව පෙනේ. උපාදානය නිසාම සත්ව පුද්ගල සංඥාව ගොඩනැගෙන ආකාරයත් මනසිකාරය තුලින් වැටහෙනි. එමෙන්ම අවිද්‍යාපච්චයාදී පටිච්චසමුප්පාද ක්‍රියාවලිය භවයේ දෙසටත් එහි අවරෝහණ ක්‍රියාවලිය සසරේ නිමාව ලෙසත් සරල වශයෙන් දැනගන්නට හැකි වූ බව ඔබ වහන්සේට සැලකර සිටිමි. එය එසේ වුවද අවිද්‍යාව මුල් කොටගත් ක්ලේශයන් විටින් විට චිත්තසංතානය තුළ ඇති බව දැන ඒවාද අනිත්‍ය වශයෙන් දැකීමට උත්සාහ දරමි. පූජනීය ස්වාමීන් වහන්ස මා ලද මෙම අත්දැකීම් වල ඇති ගුණ අගුණ සමාවී පහදා දෙන සේක්වා. ඔබ වහන්සේගේ ප්‍රඥා චෛතසිකේ ඊතා ඉක්මනින් පූර්ණණය වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකට අනුග්‍රහ කරන්න මේක නැවත නැවත නැවත නැවත වෙනකොට කාගෙන්වත් අහන්න නැතුව Taman තුල විශ්වාසයෙන් පටන් ගන්නවා. ඉතින් වෙලා තියෙන එක නැවත නැවත කරන්නත් විශ්වාසයක් තියෙනවා. හරි අසාධාරණ විදියට මේක නවකයාට අසාධාරණ විදියට තියෙනවා. ඒ නිසා නැවත නැවත කිරීමේ තියෙන විශ්වාසය අපි සද්ධාව කියලා කියනවා. කරන කරනකොට නැගින්න චෛසිකේට අදිමොක්කේ කියලා කියනවා. ශ්‍රද්ධාව මෝරලා කුසල ඡන්දයක් වෙලා කුසල ඡන්දය අදිමොක්කයක් වඩටපත් වෙනවා. ඒ නිසා දැනට කරන්න ශ්‍රද්ධාවෙන්. මේ මේක හරි. කියලා කරන කරන යනකොට ඒ ශ්‍රද්ධාවේ වෙන වෙන ඒකත් විපරිණාමයටපත්. අදිමොක්කයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා කරන්න ඉස්සලා විශ්වාසයක් තියෙනවා. ඒක ඒකමයි ඒ කායන මාර්ගය කාර්ගත අහන දෙයක්වත් දැක් කරන දෙයක්වත් නැහැ. එතකොට විචිකිච්ඡාට ඉඩක් නැහැ සද්ධා වෙනවා. ඉතින් සද්ධා විශ්ත්‍ර වීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඒ තමයි අවේක්කප්පසාදේ කියලා කියන්නේ. ආය සැලෙන්නේ ආය අහන්නේ කායින්ව. මේක තමයි බුදුහාමුදුරුවෝ ආය දෙකක් නැහැ. මේක තමයි ධර්ම දෙකක් නැහැ. මේකමයි සංගේ ආය දෙකක් නැහැ. මේකමයි සීලේ. ඒක නැත්තම් ඉතින් අපි තාම අහන අහනවා කියන එක මම කියන්නේ අපරාධයක්වත් දඬුවමක්වත් පවක්වත් නෙවෙයි. මත අහලා අහලා මතක තියාගෙන කවුරු මොනවා කිව්වත් විශ්වාසෙ ඉන්නේ නැහැ. ඒකට බුදුරජාණන් කියන්නේ අනුපස්සනා කරන්න. නැවත නැතු බලන්න. අනු අනු අනුපස්සනා. ඉතින් කරනකොට පේනවා ඒකට අපිට පින තියෙනවා කරගන්න පුළුවන් නෑ ඒ තමයි පෙරකල පින කියන්නේ. ඉතින් ඒක තිබිලත් ඒක දැනিলাත් කරගන්න බැරි නෑ ඉතින් සෝරි තමයි. ඒ නැති පෙර පින නෑ. මේ මණිකක් තියෙනවා ගන්න විදියක් නෑ. හිඟා කකා ඉන්නවා ඒ පොළවේම දන්නෙත් නැහැ. ඉතින් ආ කොයි වෙලාවක හරි මේක මට කරන්න ඕනේ මම කරනවායි කියලා ඒකට බැහැ ගන්න පුළුවන් නම් තමයි ਸਰබලදාරි දෙයයන් ආංශය වගේ. කවුරක්වත් නැහැ මේකේ අපිට උඩින් යන කවුද ඉන්නේ? කෙලස් ජයගන්නේ අපි පාච්චල් වුණොත් විතරයි. අපි හීනමානයක් බැමුවොත් විතරයි. අපි සද්ධාවෙන් හිතාගමු අපි බුදුහාමසගේ දුහිතෝ දුහිතගේ පුත්‍රයෝ. බුදුහාම කියන ණයට ගනින් කියලා ඕනතරම කල්බදු ක්‍රමයට ගනින් ණය. ඇල විශ්වසරි ගියාම ගෙවපන්. අපිට සැකයි. අපිට හිතෙනවා මේ ආර්ථික විද්‍යාවට බුදුහාමුදුරෝ දන්නේ නැහැ. දේශපාලන විද්‍යාව බුදුහාමුදුරෝ දන්නේ නැහැ. සමාජ විද්‍යාව බුදුහාමුදුරු දන්න බුද්ධ ආගමල විතර බුදුහාමුදුරු තියාගෙන ඉන්නවා. මේ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට වෙන වෙන විශේෂඥයෝ අල්ලන. ඒ අල්ලන හැම වෙලාවෙම බුදුහාමුදුරන් නිග්‍රහයක් වෙනවා. අපිව කවුරු ඇසුරු කරන්න ගියත් කරන හැම වෙලාවෙම බුදුහාමුදුරන් නිග්‍රහයක් වෙනවා. ලොකු සාන්තින්න කාලේ කියනවා අනවශ්‍ය විදිහට කාගේට ගුණ ගායනා කිරීමක් බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කියලා. බුදුහාමුදුරුව විතරයි අසීමිත ගුණ ගායනා කරන්න පුළුවන් එකමුත්ත බැන්නාන්සේ ඒතියෙදී මේ කෑලි බෑලි නමට එකතු කරන අර තාන්න මාන ලාභ සත්කාර සම්මාන එකන ඉවට ස්තෝත්‍ර කියන්න කියන්න එහෙම නැත්නම් ආවඩන්න ආවඩන්න සරුවචන් ආංශිත නිග්‍රහයක් වෙනවා. ශ්‍රද්ධාවේ මොකද්ද අඩුපාඩුවක් වෙනවා. කරන දැන් නැවතම පුත්තජනගේ හැටි එහෙම තමයි. ඉතින් කවදා හෝ මේ කරන්නමයි ඕන කරන කරනවා කරන්න කරන්න විශ්වාසය වැඩනකොට තේනවා ඒක ඒකායන ක්‍රම. එනිසා මෙතෙන් ගියාට පස්සේ කරන එකට කියන්නේ අනුපස්සන ඒකම නැවත නැවත කිරීමෙන් ඇති කරගන්න ගැම්ම. ඒක ඉතින් සංගීත භාණ්ඩයක් වයන් ගියත් ඒක කරන්න වෙනවා. ටයිප් රයිටර් එක ගහන්න ගියත් ඒක කරන්න. භාෂාවක් පාවිච්චි කරලා කරන්න. නැවත නැවත භාවිතාව තුරින් ඇති වෙන එකට කියනවා පාටිහාරීය ඥානය කියලා වෙන මොකෙන්වත් ගන්න බෑ. ඒ නිසා හර්ථවැදි කියලා ඇහුවට දෝෂයක් නැහැ. හැබැයි නවරදින ක්‍රමේ තමයි කරදරයක් නැත්තවක දිගට කරගෙන යන්න කියලා. අදට අපිට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි ඇත්තටම පැයකටත් පොඩ්ඩක් වැඩියෙන් අරගෙන තිනවා. ඒ නිසා අපි මෙතනින් යනවා සක්මන් භාවනාවට. අපිට තියෙන විනාඩි 50ක් ওই සමාන කාලයක් සක්මන් භාවනාවට අපි නැවත එකතු වෙනවා හතුනට පරියංක භාවනාවකට. ඉතින් සම්මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.